සූත්‍රය ආරම්භ කළා. අපි ඒක නිදාහණය තමයි විස්තර කළේ දීපා. ඒ නිදාහණය වශයෙන් අපි කිව්වේ ඒ දවස්වලේ දානයක් දීලා එයින් අටගත් අවුලක් නිවාරණය කර ගැනීමට බුදු පියාණන් වහන්සේගේ උපකාරය ප්‍රාර්ථනා කරපු ආකාරය. එතකොට ඒ බුදුහාමුදුරන්ගේ උපකාරය ලබා ගැනීමට තමන්ගේ ගෝ තමන්ගේ ගෝල පිරිස බුදුහාමුදුරුවෝ ළඟට යවලා උන්වහන්සේගෙන් යම් ප්‍රශ්නයක් විචාරන ඒ තමන්ගේ මේ මානසික අවුල නිර්මූල කර ගැනීම සඳහා උපයෝගී වන මූල කාරණා ටිකයි මේ ගාම්මනේ අහලා ඇවිත්. ඒතර ඒකෙදී අපි උත්තර එයාගේ ප්‍රශ්නේ තමයි මේ ජීවිතයක පැවැත්මත් දුක ඇතිවීමත් කියන මේ දෙකට කුඩු දෙන්නේ <clears throat> ප්‍රධාන වේ. ආ මූලික කාරණය වන්නේ මොකක්ද කියන්නේ? ඊළඟට දෙවනුව ඇහුවේ ප්‍රශ්නේ වශයෙන් ඒ මූලික කාරණය දෙපළු කරලා නැති කර දාන්න මොන ආකාරයෙන්ද පිළිගන්නේ. එතකොට මේ ප්‍රශ්න දෙකම බුදුහාමුදුරුවෝ නිරවුල් කළා. කොහොමද? නාන්තික ජීවිතයක පැවැත්මක් ඒ ජීවිතය දුකින් ගහන වීම. එන්නේ නැහැ පටලැවිලි හදා ගැනීම. සියල්ලම අවිද්‍යාව මුල් කරගෙන. ඊළඟට ඒක <clears throat> නැති කරන්න විනාශ කර දාන්නේ කොහොමද? සද්ධාවයි සතියයි විරියයි සමාධියයි කියන මේ හතර යොදන්න ඕන බව බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරපු බව අපි එදා විස්තර කළා. ඒත් දැන් මේ සූත්‍රේ නිදානය වෙන්නේ ඒ සූත්‍රේ නම් කරන්නේ මේ අජිත සූත්‍රය කියලා අර පළවෙනි ගෝලයා වෙනවා. ඒතොර මේ යම් ධර්ම ගෝල පිළිස මේ බුදුහාමුදුරුව ළඟට ගියා නම් ඒ සෑම දෙනෙක්ම බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහනවා. මේ අහපු ප්‍රශ්න නිරවුල් කළේ යම් ප්‍රමාණයකින්ද බුදුහාමුදුරුව ඒක විවරණය විභජනය ආදී මේ සියලු සියලු විස්තරී ඉදිරිපත් කළේ සරියුත්හාම. ඒ සරියුත්හාමුදුරුවන්ගේ ඉදිරිපත් කිරීම තමයි මෙතන ධර්මයේ මේකේ ප්‍රයෝජනවත් වශයෙන් ප්‍රයෝජනවත් වෙන ලෙසින් දැනගන්නා පුද්ගලයාට වැඩක්. ඒත් දැන් මෙතන ප්‍රශ්නයක් අහලා තියෙනවා පිළිතුරක් දීලා. දැන් මේ අපි තාම ප්‍රශ්නවත් මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒත් දැන් අර බ්‍රාහ්මණයාගේ ප්‍රශ්නයට පිළිතුර අරගත්තට පස්සේ මේ ගෝලයා ප්‍රශ්නයක් ඉදිරිපත් කළා. එයාගේ සැකයක්. කේනස්ස නියුතෝ ලෝකෝ කේනස්සු නප්ප නප්ප සංසති කිසාදී ලේබනම් දෝහි මුතු තත්ත්ව මහ බය ඕක තමයි ඒ ඒ බුද්ධලයා බුදුහාමුදුරන්ගෙන් ඇහුවේ එතකොට එයාගේ අරේ සද්ධාහතරි තේරුම එහෙම. කුමකින් නොරසුනේ. ඒකයි නේද? අපි ලෝක කියලා ගත්ත ලාක් තියෙනවා මේ. අපි ඒක අර ලෝකයේ කියලා කිව්වොත් අපේ හිත කෙලින්ම යොමු වෙන එක්තරා හැඩයක්. ඇඳිලිම. ඉතින් මේ ලෝක શબ્දය ඒ විදිහට අපි පිළිඅරන් තියෙනවා. ඒත් මෙතන ප්‍රශ්නේ අහන්නේ මේ ලෝකය මොකින්ද බැහැලා තියෙන්නේ? ඊළඟ දෙවිඳුමජුම් පෙන්වන්නේ මොකද්ද? ඒ ගැසීම නොපෙනෙන කුමක්ද? කුමක් නිසාද ඒ ගැසීම නොපෙනෙන්නේ? ඊළඟට ඒ ගැසීම සිදුවේ ලෝකය ගැසීම සිදුවීමට සහයන උපකාරක දේවල් මොනවද? ඊළඟට අන්තිමේ යනවා හැම වෙලේම මේ අපි බයි කියන චිත්ත සුවේ හැඟීමක් එක්ක ජීවත් වෙන්නේ. බය කියන හැඟීමක් එක්ක ජීවත් වෙන්නේ. මේ බය මොකක්ද? මොකද මේ බය? ඉන්නේ ප්‍රශ්න හතරේ ලෝක කියන શબ્දය ගත්තොත් මේ අපි දැනට හිතන ලෝකයට මේ ප්‍රශ්නේ මේක මේ මේක ඉවර මේ මේ විස්තර කරන්න බෑ. හරි ලෝකයේ වෙලා තියෙන මේ මනුස්ස ලෝකේ කියලා ගත්තා මේ ලෝක බෝලේ තමයි අපි අරන්. අන්න ඕකයි මේ සරුත් හාමුදුරන්ගේ විවරණයේ තියෙන වටිනාකම. මේ ලෝක කියන රූපයත් එක්ක අපි පැටලලා තියෙන ආකාරයෙන් අපි මිදෙන්න අපිට මිදෙන්න ඒ උදාහරණ දෙකකින් පෙන්වන ලෝක ස්වરૂපය බොහෝම අපි අර සැකලෙන්න දෙහන්න හේතු. ඒක දැන් මුල්ම ප්‍රශ්නේ තමයි මේ ලෝකය කොමකින් ලැබුණාද? හැබැයි මේ ප්‍රශ්නේ දැන් මේ අපි ඉදිරිපත් ඒ ප්‍රශ්නේ අහපු කරුණු ටික අපි ඉස්සෙල්ලා තෝරගන්න ඕනේ පිළිතුරක් එක්ක අපේ දැනීම සම්බන්ධ කරගන්න. ඒකට තමයි දැනීම වර්ධනය. මෙතන ලෝක කියලා ගත්තා. පරිඋත්සාහමුදුර මේ ලෝක શબ્දය දෙවිදව. කොහොමද? නිරය ත්‍රිසම් ප්‍රේත කියලා තුනයි. ඒ විදිහට බෞද්ධ වශයෙන් විතර පාවිච්චි කරනවා ඒකත්. ඊළඟට මනුස්ස දේව බ්‍රහ්ම කියන තව ලෝක තුනක්. මනුස්ස දේව බ්‍රහ්ම. තව ධාතු ස්කන්ධ. කියලා තවත් ලෝකයක්. ධාතු ස්කන්ධ. තවත් එකක් දෙන්නවා ආයතන ලෝකේ ආයතන ලෝක. තුන තවකට වෙනවා මෙලෝ කියන එකක් පරලෝක ලෝක. එතකොට ලෝක ඒ කියන විදිහට. අයයි අයයි නෙමෙයි කොළ. එතකොට මේ ලෝකේ පරලෝකේ ඒකත් ඉතින් අපේ අපේ භාවිතයට වෙන්න මුදේ තිබුම් ප්‍රේත කියනලත් අපේ වැඩියෙන් පාවිච්චි කරනවා. ඒව ගම්මත් මේ වැඩිලා කියනවා. නමුත් ධාතු ලෝක, කන්ද ලෝක, ආයතන ලෝක අපි දන්නේ නැහැ. එහෙම ලෝකයක් තියෙනවා. අන්නේ අපේ මේ නොදැනීම කියන එක ගිහිල්ලා හේතු වෙන්නේ අර අපි ලෝක සබ්ජෙක්ට් එක්ක අපේ දැනීම සම්බන්ධ කරලා තියෙන ආකාරය. මේ ලෝක කියන්නේ මේ සත්ත්ව ජීවත් කරන ලෝකෙට මේ ලෝක කියන්නේ පෙරලිය කියන නම. පෙරලිය තමයි ලෝක. ඒතර මේ අදිට කියන මේ තරුණය බුදුහාමුදුරන්ගේ වහන්නේ මේ මිනිස් හිත පෙරලි ඔන්න ඔක්කර ගණනක් තියෙනවා. ඒ මිනිස් හිතක පෙරලි ඔය ආකාරයේ ඔය සියල්ලම මිනිස් පිටක පෙරලෙන පෙරලි මේ දෙන්නා. ඒකේ ඒ පෙරලි වල මේ පුද්ගලයා කියන්නේ මෙයාට තේරුම් ගිහින් තියනවා ඒ පෙරලි වලයි මේ සියලු කරදර තියෙන්නේ. ඒ එකකින් එකකට මාරු වීම මාරු වීම කියන්නේ වෙනස් වීම අස්සේ මේ දුක තියෙන්නේ මේ පීඩාව තියෙන්නේ මේ සියල්ලම තියෙන්නේ ඒක නිසා මේ පෙරලිය වැටුනේ මොකෙන්ද කියන එක දැනගන්නයි මම පෙරලිය ගැන ලෝක ගැන ලෝක වැහුනේ මොකෙන්ද කියලා හරි එතකොට ඒ අපි දැන් ගම්ම මේ නිරය කියන පෙරලිය අපි කියන්නේ නරුණා නරුණාට පස්සේ දරුණාට පස්සේ ලැබෙනා වූ අයිතියක එක්තරා ලක්ෂණයක් ඇතින් තමයි අපි නිරය ගැන කතා කරනකොට අපේ සිතිවිල්ලක් ලැබෙන්නේ. එතකොට මේ නිරය දැනට අපේ නියම ආකාරයට නියම ආකාරයට අපි අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන ස්වરૂපය අල්ලගත්තා අල්ලපුවාම අපිට පේනවා මෙන්න දැන් නිරය ඒ නිරය ස්වરૂපයට සිත පෙරලෙන්න. ඒ මොකද්ද නිරේ අටගත්තා වූ ගින්නක් නොනැවතී පවතින තැනක් ගැනයි කතා කරන්නේ අවිචේත. නිරේ කියලා කියන්නේ අටගත්තා වූ ගින්නක් නොනැවතී පවතින. සත්‍ය කුසලන ලක්ෂණයක් එක්කයි නිරය අපට හැඳින්වීමට ලැබෙන්නේ. ඒ විදිහින් අපි මේ ලෝකේ ඒකට මුකුත් සම්බන්ධයක් නැහැ ඒකෙන් මැරිච්චාම තමයි යන්නේ ඒකට නම් අපි යන්නේ නැහැ කියන හැඟීමකින් තමයි අද අපි ඉන්නේ. නමුත් මේ ලෝකේ අපේ සිත පෙරලෙන එක්තරා මට්ටමක් තමයි ඔය නිරය කියලා කියන්නේ. ලෝක කියන්නේ පෙරලිය, සිත පෙරලෙන එක්තරා අවස්ථාවක්, එක්තරා තත්ත්වයක්. ඒකල දැන් මේ කරුණාවෙන් අපි උත්සාහ කරන්නේ අර පරලොව මරණින් මත්තේ ලැබෙන අයිතිය නැති කරන්න නෑ නෑ. ඒ දෙන්නන්නේ ඒ අයිතියට සුදුස්සා වීම සඳහා මේ ලෝකේ මේ ආත්මයේදී අපි පෙරලෙන හැටි ඒ වයින් දැනගන්නයි මේ දෙන්නේ. එතකොට මේ ගාම්මන තරුණයා මේක ගැන හොදාකාර පරීක්ෂණ බවතලා පරික්ෂණයට අයගේ අහු නොවන අහු නොවන කොටස දැනගන්නයි මේ දැනත්තා ඒ බුදුහාමුදුර හමුවුනේ. ඒතකොට දැන් අර නිරය ලෝක කියලා ගත්තේ අර යම් අවස්ථාවක සිට වැටෙනවා නම් නිරන්තරයෙන් පවතින 10ක් දෙන්නා වුණු ඉත්තක් අරමුණ. අන්න එයාගේ සිතේ පෙරලිය නිරය ලෝක කියලා ඒ සිත හඳුන්වනවා. මේ මොන විදිහකද? දැන් නිරන්තරයෙන් සමාජයේ సంతානයේ පවතින වෛරයක් ගැන වෛරයක් පවතින ආකාරයට සිතපත් වුණොත් ඒ පත්‍යෙත් ඒ අවස්ථාවේ ඉඳලා අර වෛර ස්වરૂපයේ සම්සිඳන තුරු ඒ පුජ්‍යලයා දව දවා දව දවා දව දවා නිරන්තරයෙන් ඒ අවස්ථාවේ ඉඳලා සිත සිත. ඒකේ නිරන්තරයෙන් සිත්යේ ස්වરૂපයකට ලක්ෂණ තමයි නිවේ තීන ලක්ෂණ වලින් දෙන්නේ. සොද්දන්නේ අපේ හිත වැටුනේ මොකටද? මේ නිරය කියන සත්‍යයටයි අර ස්වરૂපයට අදාළව හිත වැටුනේ නිරේ කියන්නේ. එතකොට ඊළඟට පෙන්නනවා ත්‍රිසං ත්‍රිසං ස්වરૂපය ත්‍රිසං ලෝකය ඒ ත්‍රිසං ලෝකයේ කියන්නේ මොකද්ද අර ඉස්සෙල්ලා කිව්ව නිරේ ලෝකයේ හිතේ එක්තරා ක්‍රියාකාරී ස්වરૂපයක් පදනම් කරගෙන මේ தත්ත්වයට වැටුනේ මොකද්ද ජටිල්ල ජටිම ඒ නිමිත්තේ ගැටීම ගැටීම ගැන විරුද්ධව නැගී සිටීම සිද්ධ. ඒකට ඒ ගැටීම උඩයි අර රත් වීම අර තරම් ප්‍රබලව පවතින තත්ත්වයකට සිට වැටුනේ. ඒ ඒ ගැටීම විසින් සංවිධානය කරපු චිත්ත ස්වરૂපයකට වැටිලා ඒක නවතින නොනවතින තත්ත්වයට දීර්ඝව ගෙන යන්න පුළුවන් පිළිවෙලට සකස් වීම තමයි මෙතන නිරේධ වෙන්නේ. ඒක තවත් සත්‍යයක් තමයි ගැටීමෙන් උපදින චිත්ත ස්වરૂපයක හැඩයක් තමයි මේ ත්‍රිසං ලෝක කියලා නම්. ත්‍රිසං ලෝක. ත්‍රිසං ලෝක කියන්නේ මොකද්ද? ඒ ත්‍රිසං ආත්මයේ දේශය අදිනවා වැඩි. අඩු වෙනවා වැඩි වෙනවා ඒ ගැටීම් එක වෙලාවකට විදියක් තව වෙලාවකට තව විදියක් තවත් වෙලාවකට තව විදියක් ආදී වශයෙන් විවිධ ආකාරවල ගැටීම් ස්වરૂප අදනම් කරගෙන එක එක ආකාරවල රත්න ස්වરૂපයන් අඩු වැඩි වීම පවතින පෙරලි යම් වෙලාවක සිද්ධ වෙනවා නම් සිටේ ඒ සිත ඒ අවස්ථාවේ ත්‍රිසං ලෝක කියන ත්‍රිසං ලක්ෂණ ඒ ත්‍රිසං ආත්මයට අයත් වෙන ලක්ෂණ වලින් යුක්ත වූ පෙරලියකට යටිතට කොට අපි දැන් ඔය දෙක විතරක් මේ ඉදිරිපත් පුනා සාමාන්‍ය ස්ත්‍රීකී දැන් මේ කාටත් මේ චිත්තවල දැන් බැලුවොත් අපි කාගේ අහවලයි කියලා ඔක්කොම. දැන් මේ සෑම දෙනාටම දැන් ඔයක දැනගත්ත දෙක තමන්ගේ සිතෙන් පෙරලෙන්න ඕන පෙරලෙන්න එනකොට පන්න පෙරලෙන්නේ අහවලේ. ඕක සත්‍ය අවලේ. ඒක නිසා ඒක පෙරලෙන්න දෙන්න හොඳ නෑ. ඒ සත්‍යයක ඉඳ දෙන්න හොඳ නෑ කියලා. සිතන සත්‍යයක් මේ ගැනීම යටතේ මතුවේ. ඕක තියෙනවා බුදුහාමුදුරන්ගේ පිළිතුරු. බුදුහාමුදුරන්ගේ පිළිතුරේ තියෙනවා ඒක ඉතින්. අද ඔක්කොම විස්තර කරන්න බෑ. ඒකට දැන් ඔන්න අර ධම්මෝ හවේ රක්කිත ධම්මචාරි. යම් කිසි කෙනෙක් යම් දැරීමක් ඔහුගේ සංකාරයේ දරනවා නම් ඒ දැරීම විසින් ඔහුව ආරක්ෂා එතකොට දැන් මේ සෑම ජනාගම මේ කාරණය පිළිබඳව දැනීමක් දැන් සිිතේ දරාගත්තා. මේ කාරණය පිළිබඳව සමන්ගේ සිිතේ පෙරලෙන එක්තරා අවස්ථා දෙකක් පිළිබඳව ස්වરૂප දෙකක් පිළිබඳව දැනීමක් තමන්ගේ සිිතේ ධාරණය ඇති කරගන්න. දැන් මේ ඇති කරගත්ත ඒ දැරීම එවැනි අවස්ථාවකට සිතපත් කරනකොට අර ගරීබය ඇවිල්ලා පෙන්නන එය අහවලේ. ඒ කාන්තෙන් සමාජයේ සංචාරයේ පවතින දැනීම දරීම සමාව ආරක්ෂා කරන්නේ කියන්නේ. තොරමේ වාසීමින් දෙන ප්‍රයෝජනේ මේ ඥානවන්තය බලාපොරොත්තු වෙන ඕනෝ. එතකොට දැන් ලෝක දෙකක් ගැලපු කතාව. ඒ ලෝක දෙක කියන්නේ චිත්ත පෙරලෙන අවස්ථා දෙක, ක්‍රම දෙකක්. ඉතාලම ගිනියම් වෙන අවස්ථාවකටපත් වෙනවා නිරන්තරයෙන් මේ රත් වීම පවතිනවා ඒක නිසා නිරය ලෝකය. එක අවස්ථාවක අඩු වෙනමින් එක එක අවස්ථාවලදී රත් වීම নানা තරාතිරම් වල තත්යන්ටපත් වීමේ ස්වરૂපේ පිටිකන් වල. ඒ දෙකම අපේ සිත්වල ඇති වෙන අවස්ථාව වල හැටි. ඊළඟට තව ලෝකයක් පෙන්වුවා පෙරේත ලෝකය. පෙරේත ලෝකයේ ගුවාන් ඉතින් අපිට ඒක <clears throat> හඳුනන්න බැරි නිසා. කලුවට කල්විරට වාගේ අත්දැකලා බන්දිගිරිය මහත්තයට ඇස් දෙවියක දිල්ලෝලා දෙවියන් තියෙන රූපයක් අල්ලලා දෙන්නවා කකුල් දෙක ඉරට ගලප්පා. ඔය මොකද්ද දෙරේතලෝ? අපි හිතනවා අපිත් ඔය විදිහටයි පුතේ. ඉතින් හරි. ඒ විදිහට හිතාගෙන අපි කලින් දෙරේනවා. ඒක ලොකු දෙයක්. නමුත් එහෙම අයිතිවාසිකම් මෙහෙම ආත්මලතේ කියනෝ නෙවෙයි. මේ පෙන්වන්නේ ඒ වෙන්නේ විරූපී ස්වરૂපයන් එක්ක ජීවිතය සම්බන්ධ කරන සත්‍යයන් අද අපේ ජීවිතය තුලින් පෙන්වනවා කියන්නේ. මේ ජීවිතය තුලින් පෙන්වන ඒ ස්වરૂපය අපේ සිත්වල සහවුරු වෙලා ඊට ඇදහි වුණොත් අර හැරේ කෙසේ වෙතත් අර දුක්ඛිත අයිතිවාස තමයි නිරන්තරයි කියක් ලැබෙන බවයි අර පරිලෝකන කතාවෙන් දෙන්නේ. නමුත් මේ මිනිස්ය වටෙන් පිළිලා සියලු පුලුවන්කාරකම් එක්ක ජීවිතේ සම්බන්ධ කරන්න හැකියාව ලැබෙන. ඒවාට අහු වෙන්නේ අර කාරණේ ක්‍රමය ඒක නිසි පිළිවෙල නොදන්නකම. දැනගත්ත හැටි දැනගත්ත කිසි කෙනෙක් අහු වෙන්නේ අහුවෙන්නේ නැත්තේ මොකද? ඒ දැනීම විසින් යාව ආරක්ෂා. ඒ දැනීම විසින් යාව ආරක්ෂා. අමුතෙන් යාව උත්සාහවත් වෙන්න ඕනේ. දැනීමයි. ඒ දැනීම තමන්ගේ හිතේ දරා ඉන්න එකයි ධම්මෝහවේ රක්කති. එතකොට දැන් මේ ප්‍රේත ලෝකයකද්ද යම් යම් අවස්ථාවල් අපේ සිත පෙරලෙනවා දැඩීමෙන් යුක්තව ඕනකම තියෙනවා හපුරා ගන්න බැරුව ඒක එල්ලී පවතින තත්ත්වවලට අපිපත් වෙනවා. අපි දැන් ඒ තුනේ නිදසුන් ගත්තොත් දැන් අර චිත්ත නිරේ ස්වරූපයටපත් වෙන්නේ Tamange යම් කිසි සත්‍යයක් හෝම කක්කෝ නැති වෙන තත්ත්වයෙන් යම් කිසි බුද්ධලයක් තමාට යම් කිසි අරියාදුවක් වරදක් කරපුවාම ඒ මිනිහ හිතන හිතන හිතන හිතන මේ මතක තියෙන තාක්කල් තමන්ගේ හිත ගිනියම් වෙවි යන එකයි ওই නිවේ ස්වરૂපයට අයිති ලක්ෂණ එක එක අවස්ථාවලදී ඒ ඒ ලැබෙන ලැබෙන නිමිත්තේ හැදී ක්‍රෝධ ස්වરૂප විදේක ස්වરૂපේ මතුවෙන එකයි මේ තිරසං ස්වરૂපේ සිල්සල් ලෝක නමින් හැඳින්වෙනවා. එතකොට പ്രേත ලෝක නමින් හැඳින්වෙන්නේ මොකද්ද? අපේ මේ ජීවිතයේ ඒ අයිතිය ලබන ලක්ෂණය දෙන්නමින් සිත පෙරලෙන හැටි දෙන්නන പ്രേත ලෝකයන හැඳින්වීම සරි සාම්දුව පෙන්වුවා යම් කිසි කෙනෙක් අපේක්ෂාවක් සපුරා ගැනීමට බැරුව ඒ පිළිබඳව ලෝභ හිතෙන් යුක්තව එහි සිත රඳවාගෙන ඉන්නවනම් අන්න මේකයි පෙරේතයා ලක්ෂණ කියන්නේ. පෙරේතය කියන්නේ නැති කමෙන් සැලෙනවා. පෙරේතයන શબ્දයක සම්බන්ධකම් පවතින ක්‍රියා ස්වરૂපය මොකද්ද? නැති කමෙන් කෙලෙන. ඒකට නැතිකමයි දෙලීම එක. ඕන හැටි නැතිකම් නැති වෙන්න පුළුවන්. ඒකට දැන් මේ අතිරේකව සිිත අටගන්නා වූ විශේෂ කොටසක් තමයි දෙලීම. ඒ දෙලීමෙන් තමයි අර කියන දුක් සංවිධානය හිත තුළ සරස්. ඒ ඒ රත්න අරාකාරයෙන් සමාගේ නැතිකම කියන එක නැතිකම කියන එක තමයි දෙලීම කියන එක සංවිධානය කරන්නේ. ඒකද නැතිකමක් නැති අවස්ථාවක් මිනිහගේ ජීවිතේ ගන්න පුළුවන්. ඕන වෙලාවක් ගන්න. මේ නැතිකම මත ඒක නැහැ. නැහැ කියන්නේ නැහැ කියන්නේ එක්තරා මේ ක්‍රමයකින් දෙදිලා එන සබ්දයක් වචන මොකක්ද මට ඒක ඕන නැතුව බෑ ඒක නිසා මට කිසිසපත් නැහැ. නැතෝ බෑ කියන්නේ ඒකයි පෙළෙනුයි කියන්නේ අර සපත් නැති නැති පීඩාව දෙන අවස්ථාව. ඒකට අගලම තින්දිම දැන් බුදුහාමුදුරන්ගේ මේක පිළිතුරේ වපොදිනෝ. නමුත් අගලමු ඒක කොහොමද මේ නැතිකමක් නැතුව ඉන්නේ කිසිම කෙනෙකුට නැත්කමක් නැති වෙන්නේ නැහැ. මොකද සීලයෙන් ඇති ඉගෙන ගන්නවා. ලැබිච්ච එක ලැබිච්ච ප්‍රමාණය සීල අයිතුවා. ඒ වෙලාවට සමාත හමිච්ච ඒ ප්‍රමාණය. ආ එයින් එහා සරිසුණා නම් ඊට කිසිම නැත්කමක්. ඇත්තිනෝ මොකද ඒ ලැබිච්ච දේ තියෙනවා. එයා ඒක සම්පූර්ණ. එතකොට එයාව පෙරේත ලෝකයට වැටෙන්නේ නැහැ. වැටෙන්න තේ කියන්නේ එයා දැන් නැතිකමින් දෙලීමක් නැහැ ඒ සිිතේ. වර්තිනෝ වර්තින් දැන් බඩගිනි බඩ බඩගින්නට අවශ්‍ය බක් හරි මොනවාරි ගාව නමුත් එයා ගන්න තියෙන පිංගාලේ කරා බත් දැතුනේ නැහැ නේද? දැන් එයා සතුටු වුණා. එයාට පුළුවන්. එයා තීරණය කරනවා. ඔව් මට දැන් බත් නැති ගිඟානක් තියෙනවා පිනාන් තමයි කරන්නේ. මේක මේ අවස්ථාවේ හැටියට මට ඇති කියන්නේ මම ලෑස්ති අද ආහාර නැතුව ඉන්න පුදාන බින්දින් නැතුව පරිස්සම් කරලා කියල් මම ආහාර නැතුව දැන් මොකද්ද මෙයාට තියෙන්නේ ආහාර නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ඒකයි තීනේ. මෙතනසු බත් තීනේ කියනවා නෙවෙයි. ආහාර නැතුව සිද්ධ කලින් නැතුව ඉන්න පුළුවන්කම. ඒක හොඳ එක ගත්තේකින් ආශ්‍රය කරන්න පුළුවන්කම ඥානෙ තියෙනවා. ඒක නිසා මේ මිනිහ කවදාවත් නැතිකමෙන් දෙලෙන්නේ ඒ මිනිහ ප්‍රදේශවල තියෙනවා. ඒ පෙරිය. ඒ වෙනස් වීම. ඒ ඒ සත්‍යයට සකස් වීම සිද්ධ වෙනවා. ඒක දැන් මේ සාමාන්‍ය අපි මේ ලෝක ගැන විස්තර ලෝක ගැන විතර කතා කරන්නේ. ඊළඟට පෙරේත ලෝක ලක්ෂ මිනිස්සු. මිනිස්සු කියලා කිව්වේ. මිනිස්සු කියන්නේ සෑම ලෝකමේ කලින් අපි කිව්වා. සෑම නිම්මම සෑම නිම්මම සෑම මිම්මක්ම කිව්වේ චිත්ත ඕන තාලයකට පෙරලන්න පුළුවන් කාර්කව දැන් ඒ හිතේ පුළුවන් මිනිස් නේරේ මේ මේ නිරය ඒ වගේම ත්‍රිසක් දේව ගස් මේ ඔක්කොම වෙනම පුළුවන් සත්‍යම මේ මිනිස් හිතේ තියෙන. ඒක නිසා සංකීර්ණ පුළුවන් කාර්කමක්. තමයි මේ මිනිස් කමට ලැබිලා තියෙන්නේ. ඕන අවුජක් තියෙනවා වැඩ ගන්නවට. ඕනම අවුජක් තියෙනවා වැඩ ගන්න. දැන් අපිට වෙලා තියෙන්නේ කවුරුත් ගන්න වැඩේ ඉතින් ගන්නේ ඌමනා කරන ප්‍රයෝජනවත් වැඩික දන්නේ නැහැ නමුත් ඒව කරන අවුජක් තියෙනවා. මොනවා? අපි දන්නේ නිරය ත්‍රිසම් පෙරේ ආදී මේ පැත්තට උමනා කරන සිතුවිලි හදන ආයුධ විතරයි දැනට අපේ භාවිතයේ තියෙන්නේ. හැබැයි දේව, ධම්ම, ආර්ය ආදී මේ ඔක්කොම හද ආයුධ ටික අපේ ළඟ තියෙන නිසා ඒක ආයුධ බඩු බෑග් එක වගේ ආයුධ බෑග් එක වගේ මිනිස්කම හඳුන්වන්නේ මිනිස්සු කියලා නෝක. හැම මිම්මක්ම තියෙනවා කිව්වා. හැම මිම්මක්. ඒක මේ මනුෂ්‍ය ලෝක කිව්වේ මොකද? මනුෂ්‍ය ලෝක කිව්වේ ඒ තමා ළඟ තියෙන ආයුධ අතර. කොයි ආයුධේ කොයි தත්ත්වයකට දෙල්ලේද දන්නේ නැහැ. දැන් තිරිසන් ස්වરૂපයේ තියෙන්නේ අර දේශ ස්වરૂපය පාවිච්චි කරන එකයි. නිරය පවත්වන එකයි. පෙරේත නැතිකමෙන් පෙළෙන එකයි. මනුෂ්‍ය ජීවි. මනුෂ්‍ය ජීවි. ඔය කියන හොඳ පැත්තට හෝ ඒකෙන් නරක පැත්තට හෝ හොඳ පැත්තට කියන ඕන පැත්තකට දෙල්ලෙන් දෙල්ලීමේ අයිතිය තියෙනවා වගේම ඊ ආකාරයෙන්ම පෙරෙන අවස්ථා තියෙනවා. දැන් මේ සෑම ජීවිතයක් දෙකම අපි ප්‍රශ්න කළොත් සමහර විට කියයි අපි මෙහෙම නෙමෙයි ඉස්සර දැන් අපි මෙහෙමයි කියලා කියන වචනේ කායිමුත් පිට. අපි මෙහෙම නෙමෙයි ඉස්සර. දැන් මෙහෙම. ඒ මොකක්ද? අර මනුස්ස කඩේ ගන්නවා. ඒ මොකද්ද? අර යම් යම් නොදන්නා කම නිසා ආයුධ තිබුණා පාවිච්චි කරන්න දන්නේ නැති කම නිසා. ඒ වගේ මලකඩ කකා තිබුණා නමුත් කවුරුත් පාවිච්චි කළා කවුද සුපුරුදු ආයුධ පාවිච්චි කළා කරන්නේ හිටියා. දැන් මෙතනින් තේන්නේ මොකද්ද මේ සම්බන්ධතාවයෙන් මේ දේශනා වලින් පෙන්නවා පෙන්නනවා ඒ තමන් ඉතින් පාවිච්චි නොකරපු ආයුධ හොඳ හොඳ හොඳ ක්‍රියා කරන්න පුළුවන් ආයුධ පාවිච්චි කරන්නේ මෙහෙමයි ආයුධය අල්ලන්නේ මෙහෙමයි මේ විදිහට ඒකේ தත්ත්වය හඳුනන්නේ මෙහෙමයි කියන. අන්නේ ආයුධයේ ලැබිච්ච ප්‍රමාණවල හැටියට මේ අය කවුරුත් ඒක දැන් මේ කිසිම සැකයක් නැතුව පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන එකේ හොඳේ තමයි දැන් මේ එහාට නිරන්තරයෙන් ඇවිල්ලා නැවත නැවත යමක් අහගැනීමේ කාර්යයෙන් වෙන්නන්නේ මොකද මේ අය කවුරුත් පාවිච්චි කරන අය. ඒකෝ දැන් අර නිරය සිරිතං ප්‍රේත කියන தত্ত্ব ඔලින් මුදෝ මුදෝ අර ඊට වඩා සැනසෙන්නා වූ සත්‍යයන් වල තමාගේ සිතපත් කරන ගතිය තමයි මිනිස්සු කියන මේ අයිතිවාසිකමේ පවතින. හැබැයි මේ මනුස්ස කියලා කිව්වේ හොඳ පැත්තකට කැටෙනවා නරක පැත්තකට. කලවම් ස්වરૂපයක් තමයි එතන බවතියි. කලවම් ස්වરૂපය. ඒක එක එක එල්ලේම යම් කිසි විදියකින් හොඳ පැත්තට මසිත වැඩ කරනවා. මනුෂ්‍ය තත්ත්වේ. ඒක ඒ පෙරලියට කියන්නේ මනුෂ්‍ය ලෝක කියන්නේ. ඒ පෙරලියටයි මනුෂ්‍ය ලෝක එතකොට මේ පෙරලි දැනගන්නා දැකගන්නා අපට ඒ පෙරලිය විශ්ලේෂණය වෙනව නිකම්. ඒක බෙදලා හදලා කොටස් වෙලා වර්ග වෙලා පේනව නිකම්ම මේ කාරණේ දැනගත්තා. ඔය අරක බොහොම හොඳින් කරන්න මං ගියා. එතන පොඩ්ඩක් දෙදින් දුවට ටිකක් තේින්දි ගියා. ඕක තමයි මනුෂ්‍යකම. තාම මම ඉන්නේ මනුෂ්‍ය අද නම් මේ මගේ සිතිවිලි තාම වැඩ කරන්නේ. ඒක එල්ලේ හිතම පැත්තට ගමන් කරවන්න තාම මට ශක්තිය නැහැ. අර හොඳත් මිත්‍ර වෙනවා නරකත් මිත්‍ර වෙනවා. අන්නේ සමාව හඳුනා ගැනීමට මේ දෙන උදව්වක් තමයි මේ හරි සාමුදන්ගෙන් ලැබෙන්නේ. ඒකට දැන් මේ කියන ලෝක හැම එකක්ම දැන් අපිට ඔය කියව ප්‍රමාණින් තේරෙනවා ඉතින් අපේ ළඟ තියෙන මේ අපේ මේ සිතිවිලි වල පෙරලියක් නේද මේ කතා කරන්නේ. අපේ සිතිවිලි වල පෙරලියක් නැතුව අගනිච්ඡබ් බම්මලෝක ආවල් දෙනේ තියෙන කිව්වට අපිට වැටෙන්නේ. කොහෙති විච්ඡාවි කියන විතරයි තියෙන්නේ. වෙන මොන වැඩක්ද? මේ වැඩක් ගන්න පුළුවන් දේවලුයි අපි දැනගන්න ඕනේ. අනේ ඊළඟට දේව කියලා තව ලෝකයක් ගන්න පුළුවන්. දේව ලෝක. දේව ලෝක කියන්නේ මොකක්ද? අර මනුෂ්‍යාත්මේ මනුෂ්‍ය ස්වરૂපේ කලවේ මේ හොඳක් වෙනවා නරකක් වෙනවා හොඳක් වෙනවා නරකක් වෙනවා එතන කිඩුට වෙනවා මෙතන පොඩ්ඩක් හොඳ කරන මේ ආදී මිත්‍රවේකින් යුක්තව ගිය බුද්ධලයා ඒ සිත හුරු කළා ඉදන් අර නරක මිශ්‍රයට වැටෙන්න ඉඩ නොදී යම් ප්‍රමාණයක කාල සීමා ඒ රජකත් පාලනයේ යටතේ සිට යම් තාග්ද ක්‍රියා කරන්නේ ඒ ක්‍රියා කරන්නේ සිත පෙරලි පෙරලි ගමන් මේ ඒ නිමිත්ත ආශ්‍රය කරන්නේ. ඒක හිතකට සිතක් නෑ හුඟක් නිමිති සිතිවිලි පරපුරක්. ඒ සිතිවිලි පරපුරේ මේ ලෝක පෙරලී කියලා මොකද්ද? ඒ දැන් හොඳ තත්ත්වයට දැන්පත් වුණා නම් ඒ හොඳ தත්ත්වයේ සිට නිරුද්ධ වෙනකොට ඊළඟ සිට පහළ වෙන්නේ ඊටත් වඩා හොඳ தත්ත්වයක් හදාගෙන. සකස් කරගෙනයි ඒ හිත පාන. ඔන්න ඕක තමයි ලෝක කියලා වෙන්නේ දේව ලෝක කිව්වේ යම් කිසි කෙනෙක් යම් ආකාරයක හොඳ හිතක් දැන් පැවැත්වුවා නම් ඒ පවත්වපු ස්වરૂපයම තමා තුළ පවත්වගෙන මේ මතකයේ මේ පදනවයේ පිට තියෙනකොට දේව ලෝක කිවි. ඒ පාලනය වර්ධනය වෙමින් ඒ වර්ධනය කරලි බෙල්ලි ඉස්සරහට යන එකයි දේව ලෝක. ඒ වර්ධනය කරලේ. ඒ වර්ධනය කියන්නේ පෙරලියක. වෙනස් වීම. ඒ වෙනස් වීම මේ ලෝක වශයෙන් මෙතන කතා කරනවා. මොකද දේව ලෝක කිව්වේ යම් කිසි පුද්ගලයෙක් අර සමාගයේ දුබලකම් ඔක්කොම එක්තරා සත්‍යයකින් උපක්‍රමයකින් හදවාගෙන එකම පැත්තක සමාගයේ හොඳ පැත්තේ පාලනයක් ඇතේ සමාගයේ සිටිවිලි ගමන් කරනවා නම් ඒ ගමන් කරන සිටිවිලි දෙස බලන පුද්ගලයාට මේ දැන් මං ඉන්නේ දේවල කියන කිසි කතාවක් මේ කොහොමද දිව්‍ය ලෝකෙට යන්නේ කියලා අහන්න ඕනේ. මට යන්න ඕනේ නැහැ මං ඉන්නේ දිව්‍ය. හොඳයි. මගේ චිත්ත පෙරලින්න දැන්. දිව්‍යමය පදනමක් නැත පාලනයක් පුතින් මං දැන් විඳින්නේ ඒ සැපයි. මොකද්ද සැපේ? දුකක් නැතිකම. ඒ දුකක් නැතිකම එයාගේ ජීවිතේ අර දේව ලෝක කියන ස්වરૂපයේ දවාගේ සිටී වැඩ කරනකම් ඒ කාන්දේ ඒතකොට ඒ ඒ බුද්ධලයා මේ අපි දඟලනවා ප්‍රාර්ථනා කරනවා නොයේ දඟලෙලි උත්සාහවත් වෙනවා මේ දිව්‍ය ලෝකයන් ධම්ම ලෝකයන් ධාතු මහරෙන් තාවදීන්සේ ඔය ලැයිස්තුම අපි පාඩම් කරලා තියෙනවා. පාඩම් කරගෙන ඉතින් අර ඔක්කොණ්ඩ ඔක්කොණ්ඩෝ ගිහිල්ලා සැපවින්දිරේට අපිට. ඒ ඔක්කොම ලැයිස්තු ඉරා දාලා මේ தත්ත්වයටපත් වෙච්ච හැටි එයාගේ චිත්ත ස්වરૂපය වැඩ කරන ආකෘති ක්‍රමයට අනුව යන්න පුළුවන් චාතුර් මහා රාජ්‍යකේ සාවදින්සේ ආදී වශයෙන් මෙන්න මේ මට්ටම් වලයි දැන් ওই හිත තියෙන්නේ කියලා ඒ ඒ සිතේ පහළ වෙන පාලනමය ලක්ෂණ තුලින් වෙනන්න පුළුවන් මේ මේවයි මේ දෙන්න මේ තියෙන්නේ මේ මේ අවස්ථාවේදී මේ අවස්ථාව ඒකටයි ඔය හයක් වෙන්නේ ඒකෝනේ ඒවා විශ්ලේෂණය කරන්න ඕනේ නැහැ උත්තර දුර යන්න ඕනේ නැහැ තමන් දුන උමනා ප්‍රමාණය තමයි මේ කියන්නේ කාලයේ සිටය හොඳ පැත්තට පාලනය කිරීම යටගත් හැකි ඒක විපත් ජීව ලෝක. ඊළඟට බ්‍රහ්ම ලෝක කිව්වේ. ඒ බ්‍රහ්ම ලෝක කියලා කිව්වේ අර තමා විසින් පාලනය කරගත්ත හොඳ පැත්තට ගමන් කරපු සිටේ ලෝභ ද්වේෂ මෝහ අයිවල අලෝභ අදෝස අමෝහ වලින් යුක්ත වූ සිත ධර්මයන් தත්ත්වයට පත් වෙන්නේ කොහොමද? ඒ සිටිවිල්ල ස්ථාවර භාවය. ශක්තිමත් භාවය. ඒක කියන ධ්‍යාන කිය. සමාධියමයි ධ්‍යානය. සමාධියේ කිව්වේ අර මං කිව් දේවදිත. පාලනය කරගත්තේ. පාලනය කරගත්ත හිතේ වෙනත් කරුණකින් වෙන මොනම හේතුවකින්වත් බිඳ හෙලෙන සුළු සුළු හේතුකින් බිඳ හෙලෙන්නේ නැති. යම් මට්ටමකට හිතපත් වුණා නම් අන්නේ කිගෙන්ද. ඒ කියන්නේ ඒක සිතේ පාලනය ශක්තිමත් වුණා. ඉතින් ධර්ම ලෝක ගණනාවක් දෙන්නල තියෙන්නේ මොකද්ද? එක එක තරාතිරම් වලින් එහි ශක්තිය වර්ධන වූ හැටි. එතකොට සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වශයෙන් දෙන්නන එකේ දෙන්නනවා මොනවලකින්වත් ඒ බ්‍රහ්මත්වයේපත් වෙච්ච කෙනාගේ සිත වෙනස් නම් වෙන්නේ නැහැ එයා නිවන් දකින්න තුරු එතන ඉන්නවා ඒකෝද මේ පාලනය කියන එකේ දැන් මේ අයට මේ කාටත් තමයි දෙකේ යන්න පුළුවන් වැඩ පිළිවෙලක් මේ තියෙන්නේ අරක පැත්තෙන් හොඳ පැත්තට බෙල්ල ගත්තා හොඳ පැත්තට බෙල්ල ඇවියේ කඳින් රත් වෙන රත් වෙවි වෙනස් වෙවි යන නැතිකමෙන් පෙළෙන. ඔය තුනෙනි බේරෙන්නේ. ගැටෙන ඇලෙන දෙකෙන් බේරෙනවා කිව්වත් ඒ එහෙමයි. ඒතර දැන් ඔය භ්‍රම චිත්ත. ආ ඒ தත්ත්වයට පෙළීම තමයි භ්‍රම ලෝකය. මොකද්ද පාලනය වූ සිත ස්ථාවර ශක්තිමත් භාවයටපත් කරගෙන නිරන්තරයෙන්ම යම් මේ මිදු මිදුම් කැරම්දී මාගේ හේම අවස්ථාවකදී වර පාලනය උදිත බව කියනවනම් ඒකට කියන්නේ බ්‍රහ්මයි. ඒක තමයි ධ්‍යානෙ. අපිට මේ ධ්‍යානෙ දැනුගල්ලා තියෙන එක විදිය. ඉතින් ගල්ලෙන්න. ගල්ලෙන්නේ කියන්නේ පොල්ලෙන් ගියව දෙල්ලෙන්න බෑ. විදි විදි හරි ඉන්න ඕනේ. ඒක තමයි ධ්‍යානෙ. ඒක දවසක් එක්කෙනෙක් ධ්‍යාන සංවේදී තාම්දුර කෙනෙක් බලන්න ගියා. එයා හඳුනේ කියනවා අමුතු ධ්‍යාන සම්බන්ධුනේ නෑ වාඩි වෙලා හිටියා. නමුත් එක එක්කලා කියනවා මෙයා ධ්‍යාන සම්බන්ධ. අපි ටිකක් සාමාන්‍ය කාරණා කාරණා දත් පුජලේ කියන්නේ. ධ්‍යාන සම්බන්ධලා කියනවා හාමුදුරන්ගේ අතාර මෙහෙම කළා ඉස්සුවත්. ඉස්සල අතහැරියා. දැන් මේ හාමුදුරන්ට මේ අත්තට දැන් මේ ධ්‍යාන ක්‍රියා ගන්නත්. ආශමකද කලේ ඒ අත උස්සලා තිබ්බ හැකියම අත මෙහෙම තියාගෙන ඉඳලා තියෙනවා. අධ්‍යානය කරනවා නේද අතවත්. ඒ ඒ අතමයි මයික් කිව්වේ. වෙන කරන්න දෙයක් නෑ ස්වාමීනි. කාගෙත් නම්බුවක් ඉන්න ඕන. ඕක මාට පැටලිව යන්න අවලයි. මේ ඔක්කොම ගිනි ගන්න වැඩක් මේ කොල්ල තියෙන සෙනඟක් තිල්ල. ඉතින් අර අතත් උස්සගෙන මෙහෙම කරගෙන ඉතියන්. නෝඩා ආරාර පරීක්ෂණේ බෞද්ධ මුද්‍රය කියලා දිනවා ආ හරි. ධ්‍යානය තමයි. ඔක මේ අහවල් ධ්‍යානි කියලා යාගෙත් පැහිච්ච කම් කියන ගම් කෙහෙල් මලකුත් නැතුව ඇති. නමුත් ඔය අහවල් ධ්‍යානෙ හොම තමයි වහිර වෙලා හිටිනවා කියලා ගියාම පස්සේ අර ඇත්තෝ මේ ඇත්තම යෝගලා අර අර ආම්රෝගේ යන්තම් බේරෙකින් කියන නැත්තම් මේක මේ ඉදිවෙනවා අර උල්ලංඝන අල්ලගෙන හිමින් කියන්නේ කැක් කුමාරන් ඉදිවෙන්න දිනුනා. ඔව් ඒකටපත් වෙනවා. ඔව් ඒ කියන්නේ ඒ ඒ தත්ත්වයටපත් වෙන්නේ මනුස්ස தත්ත්වය. මොන தත්ත්වෙන් නරක தත්ත්වයටපත් වෙනවා. නරක தත්ත්වයෙන් හොඳටපත් වෙනවා. යම් කිසි කෙනෙක් පාලනය වැඩි කාල යනවා නම් ඒ පාලනයේ ගිය කොටසට කියන්නේ දේව. ඊළඟට ඔන්න මනුස්ස දේව ධර්ම වතුනමක් කියනවා. මේ කියන්නේ ධාතු කියන්නේ ධාතු ලෝක කියන්නේ. මේ මනුෂ්‍ය දේව බ්‍රහ්ම නිරය තිරිසන් මේ ආදී දේවල්. ධාතු ලෝකේ කියන්නේ දැන් අපි මේ පාවිච්චි කරන ශක්තියක් ඒකට කියනවා කාමය කියලා. කාමයාගේ අඩු වීම වැඩි වීම තමයි හොඳ නරක කියලා කියන්නේ. කාමයාගේ කියන්නේ කාන්දමයන්. කාන්දම් වැඩි වුණොත් දැඳීම වැඩි ආන්දන් අඩු වුණොත් දැඳීම දොර දැඳීම අඩු වෙච්ච පමණට රත් වීම අඩුයි. දොර දැන් මේ ධාතු ලෝක කියලා පෙන්වනවා නම් මේ පෙන්වේ මොකද්ද? ධාතු වල පෙරලි. ඒ ධාතු වල පෙරලි කියන්නේ මොකද්ද? හැම ශක්තියක්ම රැඳෙන රූප කලාපයක් තියෙනවා. ඒක කියනවා පරමා. මේ රූප කලාපයේ තීන ජවය ජවය නැත්නම් හි පවතින කාම ධම්මාදී තේර බලය යම් ප්‍රමාණයකට අඩු වෙනවද වැඩි වෙනවා ඒක උසුලා සිටින පරමාණුව පරමාණු එකක් ඒකේ තියෙන ජවය එකක් පරමාණුව විසින් නැත්නම් රූප කලාපයේ විසින් අර ජවය රඳවාගෙන තියෙන්නේ රූප කලාපයේ විසිනි ඒ රූප කලාපයේ නැත්නම් ඒ පරමාණු සංයෝගයේ මේක අඩු වෙනකොට අරකට වෙනවා. මොකද්ද? ඒ පරමාණු වෙනවා. පරමාණු සංයෝගය වෙනවා. පරමාණු වෙනස් උනේ අර ඒකේ ජවය අවිනාශකත් වෙච්ච නිසා. ඒකට හැම වෙලේම ජවයක් රඳවන්නයි පරමාණුක ක්‍රියාකාරීත්වය සිදුවේ. ජවයක් නැති පරමාණුවක් නැහැ. එක එක තරාතිරම් වලින්. ඒතර මේ ධාතු රෝගී මොකද්ද? අර කිව් චිත්ත පාලනය ත්‍රිමේදී අපි කිව්වා ලේ ධාතු සුද්ධ වෙනවා. ඒ ලේ ධාතු සුද්ධ වෙන්නේ කොහොමද? නරක පරමාණු බිඳි බිඳි බිඳි බිඳි නැති වෙනවා. හොඳ පරමාණු සකස් යම් තරමක් නරක පරමාණු විදෙයිද හොඳ පරමාණු මැදෙයිද ඒකට කියනවා ධාතු පෙරළිය ධාතු රෝ කියන්නේ ඒකට අපේ ජීවිතය ඇතුලේ ඕන එකක් කරගන්න අපිට පුළුවන් අයිතික වාසිකම මේ පුළුවන්කම ඔක්කොම අපිට තියෙන බව ඔය අනුසාරයෙන් බලනකොට මේ මිනිහා මේ තරම් හපංකම් කළේ කොහොමද ඒ මිනිහා ගාවේ හපංකම් කරන ශක්තිය අඩංගුයි මේ ජීවිතය. ඒකට දැන් මේ ධාතුව පෙරලන්න අපේ සිතෙන් පුළුවන් බව දැන් මේ ධාතු ලෝක කියන මේ මේවකින් හොඳටම දැක්ක. යම් දහස් සත්‍යයක් අපේ ළඟ හිත කරව තිබුණා නම් ඒ දහස් සත්‍ය වෙරළලා හොඳ හිත කරව දහස් සත්‍යයක් සංවිධානය කිරීම තමයි දැන් ඔය උසස් උතුමෝ කලි. ඒ මොකක්ද? අර තමන් ළඟ ද්විච්ඡේ කාම ශක්තිය අඩංගු වෙලා හැදි හැදි හැදි හැදි පිච්ච ඒ රූප කලා. ඔක්කොම ඩිංග ඩිංග ඩිංග ඩිංග ඩිංග ඩිංග අඩු කර අඩු කර අඩු කර. යම් කිසි දවසක යම් කිසි අවස්ථාවක උත්තරයා ඒ ධාතුව ඇතුලේ කිසිම කාන්දමක් නැහැ කියලා. එතකොට දැන් සාතන් වහන්සේලාගේ ලේ ධාතුව තිබුණා. ඒ ගමන් කරන්නේ නැත්නම් ජීවත් වෙන්න බෑ. උන්වහන්සේලාගේ අමුත්ත මොකක්ද? උන්වහන්සේලාගේ ලේ දහසේ වැඩ කරන පරමාණු වල විද්‍යුත් තර කාන්දම් නැහැ. ඔකට විද්‍යුත් නැති කාන්දම් තියෙනවා කියන ප්‍රශ්නයක් මතෙන්න පුළුවන්. ඒක බුදුහාමුදුරු කියලා දුන්නා ජීවිතය ඇතුළත හදන්න පුළුවන්. ඉදිරියේ විතරයි කාන්දම්. ඒකට ඒ මොකද්ද? ධාතු පෙරළිය අවසානයි. ධාතු වල පෙරළිය අවසානයේ කරේ ඉන්නත් දෙල්ලන දෙයක් නැහැ. ඒක එහෙම හොස්සේ. ඔන්නෝකටයි ධාතු ලෝක විවේ ධාතුන්ගේ පෙරළිය. එතකොට කොයිතරම් උසස් මේ ජීවිතය පිළිබඳව විද්‍යාවක්ද මේ තුලින් අපිට මේ කවන්න. අපිව දන්නෝ අපිට මේ සිතිවිලි වලින් අපේ ජීවිතේ নানা සෞම්‍යත්වයට අපි දන්න පුළුවන්. අපි ඉන්නේ නිරේ සමහරවිට තිරහන් ලෝකේ සමහරවිට පෙරේත ලෝකේ. ඔය තුනෙන් පිළිපිලි තමයි. ඒතකොට මේ කාරණය දැනගත්තට පස්සේ දේව ධර්ම ඒකෙන් සත්‍යමපත් වෙන්න පුළුවන්. ඒ පෙරළියේ සත්‍යය වෙනකොට අර ධාතු වල පෙරළීමේ සිද්ධ වෙන්නේ ඒකෙන් තමයි අර ස්ථාවර භාවයට. ඊළඟට තව එකක් දෙන්නනවා ස්කන්ධ ලෝක. ස්කන්ධ ලෝක. ස්කන්ධක ලෝකයන් මොකක්ද? මේ සිතක් පහළ වීම සඳහා සිතක් පහළ වීම සඳහා ඉන්ද්‍රිය ඉඳලා තේජස් නිස්පාදනයක් හදවතේ ඇති කිරීමට ක්‍රියා කරන ආකාර ක්‍රියා කරන පිළිවෙලයි මේ පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒවා කලින් අපි විස්තර කළා. දැන් කෙටින් හිතා ගන්න ඕන ඉන්ද්‍රියෙන් විසින් බාහිර වශයෙන් ගන්නා වූ ඉන්ද්‍රියට සම්බන්ධ වෙන්නා වූ නිමිත්තේ උදව් වේවි. සිත් පහල කරන්නේ ඔය කියන පංචස්කන්ධ ක්‍රමයේදී. සංස සිත් පහල කරන න්‍යාය. ඒ ඒ සිත් පහල කරන න්‍යාය යටතේ ඒ ක්‍රමයේ යටතේ පෙරලියක් ඇති වෙනවා. ඒ මොකද්ද පෙරලිය? අර අපි කියව දහස් වැඩියක් ගන්න. ඒයන් රූප කලාපයන්ගේ වෙනස් වීම. ඒතර ඉන්ද්‍රියේ ඒ රූප කලාප හොඳේව තිබුණොත් හොඳ රූප නරක රූප කලාප කියන්නේ කාමයේ වැඩි රූප කලාප. පරමාර්ථ. තිබුණොත් නරක ක්‍රියාකාමය නරක සිත් පහල කිරීමේ ස්කන්ධ ක්‍රියාවකේ එතන සිද්ධ වෙන්නේ මොකද ආරම්භ කරන්නේ නරක ස්පර්ශය. ඒතර ස්කන්ධ ලෝකතිය මොකද්ද? අර කිව්ව ධාතු පෙරලියක් අර කිව්ව දේව බ්‍රහ්මයන ක්‍රම තුලින් ක්‍රම තුලින් පාලන තුලින් අර ධාතු පෙරලිය ඇති කරලා ධාතු පෙරලිය ඇති කරලා ආක්‍රියා කරන බුද්ධලයාගේ ඉන්ද්‍රියන් වලට ඒ පෙරලිච්ච ධාතු ස්වરૂපයෙන් පරිණිවම පරමාණි එයාගේ ඉන්ද්‍රියන් වලට ඇති. ඒතකොට ඒ ඉන්ද්‍රියන් ඒ හොඳ දහස ස්වરૂප. ඒ කියන්නේ රූප හොඳ රූප කලාව. හොඳ විදියට සකස් වෙච්ච රූප කලාව. ප්‍රමාණ. සීල ඇහි කනේ නාසයේ දිවේ කයි. කියන මේවා එක්කන්නේ. යම් කිසි දෙයක් ස්පර්ශ වෙච්ච හැටි අර දරුණු හිත් පහල කරන පංචස්කන්ධ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. සෞම්‍ය හිත් පහල කරන පංචස්කන්ධ ක්‍රියාව කියන අන්න කරුණ සිත් පහල කරන පංචස්කන්ධ ක්‍රියාව වෙනස් කළා. සෞම්‍ය සිත් පහල කරන පංචස්කන්ධ ක්‍රියාවට පත් කර ගැනීම, පත් වීම ධාතු ස්කන්ධ ලෝකය. එතකොට ආයතන ලෝක කියන තව එකක් වෙනවා ආයතන ලෝක කියන්නේ නිෂ්පාදන ආයතනය කියන්නේ නිෂ්පාදන ආයතන ලෝක කියලා කියේ මොකද්ද ඒ තමන්ගේ සිත් විසින් තමන්ගේ උත්සාහය විසින් නිෂ්පාදනය කරගත්තා වූ සටස් කරගත්තා අර සිතේ බල සිතේ බලය නැත්නම් සිතේ සටස් වීම නිසා තමන්ගේ ශාරීරික ධාතු පවා වෙනස් කරගත්තාම වෙනස් කරගත්ත තත්ත්වයට පැටෙක්ක පුත්‍රයාගේ ආ ආයතන රූප කියන්නේ තමන්ද පහළ වෙන ඇසින් රූපයක් දුටු විට කනින් ශබ්දයක් ඇසූ විට ඒවායෙන් නිස්පාදනය කළා දෙන්නේ හොඳ හිත් පහළ කරන හොඳ අදහස් පහළ කරන හැඟීම් ලබා දෙන විදියටයි අර ඒවා නිස්පාදනය කරන්නේ මොකද ඒවායේ නරක නිස්පාදනය කරන්න නරක ධාතු ශක්තිය නැහැ රූප කලාප. ඒක නිසා ඒවා නිෂ්පාදනය කරන්නේ හොඳ විදියටයි ඒක නිසයි හොඳ සිත් පහළ. ඒකට කියුවා ආයතන. මනෝ දාස්වේ විතරක් නෙවෙයි ඉන්ද්‍රයන් වල ඔක්කොම මේ රූප කලාප රෞද්‍ර රූප කලාප නැති වෙලා හොඳ රූප කලාප මේ ඉන්ද්‍රයන් වල ප්‍රසාදවල තියෙනකොට හොඳ සිත් පහළ වෙන විදිහට තමයි ඒවා නිසා. ඊළඟට මෙලව කර්ම. කියලා තවත් එකක්. මෙලව පරලෝකී මොකද්ද? දැන් මගේ සිත දැන් පෙරළුනේ අහවල් ආකාරයටයි ඔය ආකාරයට ඔහොම පෙරලෙන්න සිතට ඉද දුන්නොත් ඊළඟ සිතත් ඒ විදිහට උගන්නේ. දැන් පෙරලෙන සිත මෙලොවයි ඊළඟට පෙරලෙන සරසෙන සිතපත්. පරිලෝක කියන්නේ මෙලොව උපදින තැන නෙවෙයි. දැන් මෙතනත් මැරිලා උපදින අවස්ථාවක්. මොකක්ද මේ මෙලොව උපදින එක? එක හිතක් මලා ඒ සිතේ ජීවිත ආකෘතියට අනුවයි ඊළඟ සිත පහළ ඒක නිසා යා දැනගන්නේ කිව්වා දැන් වර්තමානයේ Taman පහළ වෙන පහළ කරන සිත් ආකාරය ඉදිරියටත් ඒ බලේ ඉස්සරහට යන බව එසේ සිතලා සුළුවෙන් හෝ Tamanට පීඩා ලබා දෙන සිතක් පහළ වුණොත් ඊට පස්සේ මේ සිත් ස්වરૂප පහළ වෙන්න පුළුවන් කියලා දැනගන්නයි දෙලව පරලෝක අවස්ථාවල වෙන්නේ කොයි වෙලාවෙද ඒ වෙලාවට මේක පහළ වෙන්නේ. ඒක නිසා මේ අවස්ථාවේ මේක නැති කරගන්න ඕනේ කියලාම නරක හිතක් පහල කරන්නේ. ඔන්න ලෝක શબ્දය සරිතාම්දුරු විවරණය කරන්න විවරණයේදී අපිට කියන්නේ ගියා ඒක සුලියෙන් ඔච්චර සුළුයි. ඒක විස්තරයි කියන්නේ මේ තෑ. නමුත් මා විශ්වාස කරනවා මේ શબ્දය විතරක් අපි භාවිත කළා විවරණය කිරීමෙන් ජීවිතය පිළිබඳ එක්තරා අවබෝධයක් නිරන්තරයෙන් ලබමින් සිටීමට ඒක උදව් වෙනවා. මොකද මෙන්න නිරය සිත, මෙන්න දේව සිත, මෙන්න ත්‍රිසං සිත, මෙන්න මනුස්ස සිත. දේවා තමයි ලෝකෙ. මං දැන් ඉන්නේ නිරය. දැන් ඉන්නේ ත්‍රිසං. දැන් ඉන්නේ පෙරේත. මොකද නැති කමෙන් පෙළෙනවනම් පෙරේත. මගේ සිද්දම් පෙළෙන්නේ දෙන්නේ යුක්තව මොකද්ද නැති කමෙන්. ඇලීමෙන්. එතකොට කාටත් හිතේ ඔය සතර අපායෙන් මිදෙන්න. ඊළඟට වැටෙන්න මනුෂ්‍ය ලෝකෙටයි. මනුෂ්‍ය ලෝකෙ ඉන්න දෙන්නේ නැහැ. යාට හිතෙනවමයි. මේ මේකම කලවම් වෙවි මේක උන්නට වඩා හොඳ කෙලින්ම මම දේ විතරපත් කරනවා. දිග්ගටම පාලනය කරන හේම හිත පාස් කරනවා. මොන්නේ සත්‍යයක් උදා කර ගැනීමට අද මේ සූත්‍රයේ එක්තරා වචනයක් අල්ලගෙන මේ ඒ වචන විග්‍රහ කළා. ඒත් දැන් මේ පිළිබඳව යමක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඔව් දැන් පෙරේත ලෝකේ 108ක් කියලා. පෙරේත ලෝකේ තරම් වුන්දි කෑල්ල. ඒක අපි කියන්නේ පෙරේතය කියලා. නමුත් අපි පෙරේත කමේ කරා පුංචි කැලලක් ඔයක 110 මේක දැන් ඔය සමහර පෙරේතෙන් කියන බුදුහාමුදුරුවෝ විස්තර කළා කියන ඔය මේ ඒ වස්තුවේ මේ රැට පෙරේත දවල්ට මේ දෙවියා දවල්ට දෙවියෝ රැට පෙරේත ඒ මොකක්ද චිත්ත සත්‍ය පෙරළ වෙන තැන ඇති අර උදාහරණෙන් දෙන්නනවා මෙන්න මේ අවස්ථාව වෙනකොට එයාගේ මහා දුක්ඛයිද ස්වરૂපයක් වෙනවා. ඒ අවස්ථාවේ විමුණුණාට පස්සේ හරි බොමු. විස්තරය. අර අවස්ථාවට වත්වෙච්චාම එයා නැතිකමෙන් පෙළෙනවා. ඉතින් ඔබ විස්තර කරන්න තෝරලා දෙන්න පුළුවන්. නමුත් ඉතින් අපි ඒවා අවස්කන්න ඕනේ. අපි ඉන්න හරි නේද යැත්තේ. ඒ ඒ කිව්වේ මොකද? නොකිය කිව්වා. බුදුහාමුදුරුවෝ නොකිය කියනවා රාත්‍රියේ විතරේද? දවල්ට බෝ. අන්න ඒක නිසා ඒක එච්චරයි හොඳ. නෑ දුක්ඛ කියන්නේ පෙරලිය දූෂණය කරමින් කරලනකොට දුක්ඛ. දැන් දේව අවස්ථාවේ ඉඳලා ධර්ම ආදී වලට ඒකට කියන සුඛ කියන්නේ. ඒ මොකද? පෙරලෙනවා. නමුත් පීඩාවක්. ඒකට සුඛ කියනවා හරිද දුක? දූෂණය වෙමින් පෙරලෙනවා. එතකොට සබ්බේ සංඛාරා දුක්ඛ කියලා කිව්වා සියලු සකච්ඡේන් දුක්ඛ කියලා බුදුහාම තාක්ෂ. ඒ මොකද? කොයි අතට පෙරළුණා? හොඳ අතට පෙරළුණා. ඒ සීල සත්‍යය දූෂණය කළයි තවත් සත්‍යයකට දෙල්ලෙන්නේ. සත්‍ය දූෂණය. ඊදාවක් දීලා නෙවෙයි. ඒ සීල සත්‍ය දූෂණය වෙලා තමයි තාත්තේකට. ඒක නිසා සීල සත්‍ය දූෂණය කරලා තවත් සත්‍යයකට දෙල්ලෙන නිසා සබ්දේ සියලු සතස් සීන් දුකයි කියලා කියේ. ඉතින් අපි කතා කරන්නේ පීඩාව ගැන. අපි මේ දුක්ඛ කියලා කතාව ගන්නේ වින්දනය ගැන. අර වින්දනය ගැන නෙවෙයි අර කියන්නේ සතස් සීන්. එනවනේ සමාන්තරයට සිතාකේ කුලයට සම්බන්ධ කරනවා. කිසි දෙරලියක් නෑ. පෙරලියක් නැtei කියන්නේ මොකද්ද? එක එක අතර පෙරලෙන එකයි මේ ලෝක වශයෙන් ගන්න. උන්වහන්සේගේ සිතේ මොනම කරුණක් එක්කවත් කිසි සම්බන්ධතාවක් පවතින්නේ නැහැ. පෙරලියක් නැහැ. සකස් වෙච්ච දායනේ නැහැ ඒ විතරම දේවල්. අන්න ඒක නිසා ලෝක සම්බන්ධයක් නැහැ. පෙරලියේ මේ පෙරලි එකකින් එකකට අල්ලාගෙන මේ පෙරදී යන්නේ. ඒ දේව ගම්ම කෝක උනත් ඒ අල්ලාගෙන තමයි යන්නේ. ඒ අල්ලාගෙන යන එකටයි ලෝක කියලා කියන්නේ. මොකද මේකෙන් තවත් සත්‍යයකට පෙළෙනවා. දැන් දේව හිත තිබුණා. ඒ දේව හිත පළවෙනි හිත වගේ නෙවෙයි දෙවෙනි හිත. ඒක වඩා දියුණු. තුන්වෙනි හිත තරදී. අන්න ඒකයි මේ ලෝක කියලා. දරවනේ. ඒකට අර උන්වහන්සේලා දියුණුව බුද්ධ නැහැ. මෙහෙම බුද්ධ නැහැ. එහෙමමයි. ඉන් යහමුකෝ. ලැබෙන්නේ පිළිලව. මේ පින්නක් පිළිස බොහොම ජායාවෙන් බොහොම ආශාවෙන් මේ අපේ ජීවිතේට ප්‍රයෝජන ගන්න පුළුවන් යමක් අහගන්න ඇඟීම ඇතුව මේ ඇවිල්ලා මේ ඉස්යාද දෙන දේවල් වලින් මාර්ගාත් කරනවා ප්‍රයෝජන ලබන්න පුළුවන් කියලා. එමෙන්න ඒ විදිහේ ජීවිතවලදී ආපතත් සැලසෙන ආකාරයෙන් ප්‍රයෝජන ලැබීම සඳහා මේ දරන්නා උත්සාහය මේ තිනේ අගේ සලකා ඊට අනුව දුක් මොදරේටපත් වෙනවා ලෝක පාලක සාසන පාලක මේ ස්ථානයකට අනිත් ස්ථානවලට අපාවැක්තු කරන ස්ථානවලට අධිදී කිරීම දිවිරාජ සමූහයාට නවින් දැකීමේ පරිලෝකයේ පරිලෝකයේ භෞතිකාදී කිරීම ඥාති වර්ගයාට බුද්ධ පින්තුන් දලෝසතුන්ද මේ උදාර සිංකල්වන් මෝදම් දෙත්තා එයින් ඒ සෑම දිනකටම සුමු නිර්වාණ සම්පත්තිය දේවාගෙන් ප්‍රාර්ථනා කරගෙන කවුරුත් එක්තාවදා සම්මේලනය කරනවා සාකච්ඡා නාදීන බින්දෙන් දන්නේ සමට විවස්වල දේවා කියලා ප්‍රාර්ථනා අභිවාදන ජීවිත නිච්ඡං වද්ධාවචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයෝන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච හතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු